දැයි ගෞරවනීය සංග්‍රහණින් අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් ධර්ම සාකච්ඡාවක් ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ අපි ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರය ආරම්භ කරමු අද විශේෂයක් වශයෙන් අපේ සුදු මහත්තයාගේ ප්‍රශ්නට අහුම්කන් දෙමු ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඊගාට අපි යනවා සිංහලෙන් ලිඛිත ප්‍රශ්න වලට අද ප්‍රශ්න 27ක් ඇවිල්ලා තියෙනවා ලිඛිත ප්‍රශ්න ජොහන්ස් ඉංග්‍රීසි ප්‍රශ්නය අහනවා මෙතනත් ඉංග්‍රීසි ප්‍රශ්නයකුත් තියෙනවා කවි දෙකකුත් තියෙනවා මේක ඉවරලා ඉංග්‍රීසි ප්‍රශ්නයට යනවා you may start the session please thank you bante um, During sitting meditation, I'm able to follow the rising and the falling of the abdomen for about 10 cycles. When worries about the future intrude, after a few seconds, the attention snaps back to the primary object. Um, I prefer to simply resume the main practice rather than try to examine the thought stream and search for a label, such as worrying or planning. Is that correct, or is there value in finding a precise label? So from that worrying or this, from the, as you mentioned, the original distraction, how do you make sure, how do you verify the mind came back to the primary object? What is the verification? Well, you're back with the sensations of the primary object what kind of sensation you can report? Um, so there's the movement, the different types of movement. There's different um, smaller movements within the bigger movements. The tension is very prominent in the abdomen. So that must be indicated. Otherwise, your reporting is not completed. Ah, just, okay. Just coming back is not enough. You have to verify telling because I was with the in-breath, it was is like that. I was without breath, it was like that. You have to reintroduce and re-verify. It is not an imagination, it is a reality coming from the distraction to the primary object. So that way back home, yeah. the most important, right. very radical. Mm -hmm. So if you are reporting it, that means you go to the meditation with that welcoming idea, prepared mind. So distraction is no more the distraction. So there's no if one were to one once one has returned, then go back and see, oh, what kind of distraction was this? Is no, there, no, no, that is not necessary. Okay, you are okay. not worrying about the primary object, not about the distraction. Right. Talking about distraction means fertilizing distraction, facilitating distraction. Right. Talking about the primary object means facilitating primary object. So you must understand the guideline, where to divert. Got it. Clear? Clear. Um, so in regards to the primary object, um, as the concentration deepens, um, I perceive smaller movements and vibrations in the abdomen. Um, the overall movement of the abdomen becomes a patchwork of movements rather than one big movement. Um, the same occurs during falling, um, and then there's a sometimes it's accompanied by a, uh, a flickering of light. Um, so you'd consider this uh, uh, it's the same thing in a different pattern. It's the same primary object, object in different form or primary object replaced by a movements and the distra movement and the light kind of thing. Um, I would say it's the same in a different form. So you have to see the consequences. the same primary object is taking different shapes, different manners, so that ultimately appear like a vibration. Sometimes that very thing can appear like a light also. So therefore this evolution, this metamorphosis of the primary object, you must see with thin slicing of time, very yeah. sharply, then you can see the primary object can appear in different, different forms. Uh -huh. When you say consequences, what do you mean? Or do you mean just... Changing into another one. Okay. Same thing, change yeah. the different modes, different, okay. we call manners, yeah. different manners. Mm -hmm. That's clear. Thank you. Um, and then following your instruction, I've been trying to focus on the beginning of the rising and the beginning of the falling. Um, so far, I've been able to discern that there, that the expectation that the movement will begin is quite different than the intention. Um, I cannot pinpoint the arising of the intention yet. Um, there is a point at which one knows that the movement has begun, but one hasn't seen the first movement yet. So first you have to make sure primary object is face to face. Primary object is very familiar. Then only, only then you go into look into the beginning. First you have to establish the primary object. Mm -hmm. Then you are qualified to see the beginning and the end. Before you are developing the good rapport, good connection with primary object, if you try to see the beginning, that will be an expectation kind of thing. That will be a kind of artificial. Hmm. So you have to mark time. Okay. Do you want to hear about walking meditation? No, it's okay. That's enough. Yeah, I think so too. Thiruvan Most Venerable Bhante, I am new to meditation and Nissaranavana. Walking meditation. After a couple of minutes, I can concentrate on my feet, but then again my mind move towards future thoughts. This is, I feel like something I am expecting to happen. Same thoughts always coming. Initially I was so sad the way my mind worked. But then again after listening to you, you Bante, I realized that it is not me. It's how the mind works. And I try to concentrate on primary object, which is my feet. Then realize the pain on the feet. But I was not sure whether my mind was on primary object or on thoughts. Sit in meditation. My main challenge initially was sitting without moving for a long time. Now I can sit more than 40 minutes without moving. But compared to walking med- meditation, it is very hard to think on primary object. Within bracket, I am sitting on sitting meditation. I always get disturbed with thoughts, especially mind move towards future. I basically struggle with thoughts awaiting for proper instruction, please. Teruan Saranai. So if you can compare the sitting mode, sitting posture and uh, walking posture, that's enough. When you are sitting, if you are sure I am not walking, how to verify, how can you say I am sitting for sure? Then the mind will say because of the touching points. And when you are walking, make sure I am not sitting. How? Verification. Then you can see the movements of the legs. So both the times you may have thoughts, but amidst of thoughts, just see whether I can see while sitting I am not walking. While I am walking, can I discern that I am not sitting? That's enough. So therefore, you are on the way. Nothing to worry. Don't expect too much of detail. Just be aware. Sitting posture versus walking posture. And then try to gather information to fulfill it, verify it. Then slowly, slowly thoughts will disappear. ගෞරවනීය ස්වාමින් වහන්සේ මගේ කමඨහන් වාර්තාව මෙසේ ඉදිරිපත් කරමි. පර්යංක භාවනාවේදී පහසුවෙන් වාඩි වී මම දැන් මෙතන ලෙස කයට සිත ගත්ෙමි. එහිදී මට වඩාත් ප්‍රකට වූයේ කයේ සිදුවන කම්පන ගති ලක්ෂණයයි. මම ඒ දෙස බලා සිටියේමි. ටික වේලාවක් ගත වෙද්දී කය පැද්දෙන්නට විය. ඒ දෙසද සිත යොමා සිටියෙමි. පසුව කය ගැහෙන්නටත් අප්‍රාණික ස්වභාවයකුත් ඇති වූ අතර වමනේ යන්නට එන වාසේ දැනුනි. මුළු ඇඟම පණ නැති වී ගොස් ඇති ආකාරයක්ද මට මගේ කය පාලනයකින් තොර බවද වැටහිණි. නමුත් මට මගේ කය හොඳින් දැනුනි. ඒ සමගම විවිධ සිතිවිලි එමින් යමින් තිබෙන බවද ඒවා කෙරෙහි මගේ අවධානය අවධානය නොගිය අතර මම දිගටම කයේ සිදුවන මෙම වෙනස් වීම කෙරෙහි අවධානයෙන් සිටි අතර දැඩි අපහසුතාවයක් දැනුන නිසා මම ඇස් ඇර බැලුවෙමි. සක්මන් භාවනාවේදීද මගේ කය යට කොටස කෙරෙහි අවධානය යොමු කරමින් සක්මන් කළෙමි. විටින් විට විවිධ සිතුවිලි පැමිණෙයි. නමුත් මම ඊතා ඉක්මනින් එම සිතුවිලි වලින් ඉවත් වී පාදයට හිත යොමු කළෙමි. මේ ආකාරයට විටක පාදය කෙරෙහිත් විටක සිතුවිලි කෙරෙහිත් අවධානය මාරු වෙමින් සක්මන් කළෙමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. මේ විදියට වාඩි වෙලා ඉන්නකොට කයට හිත ආවොත් වමනෙට යනවා. කයට හිත ආවොත් භූතෙක් දැක්කා වගේ බය වෙනවා. කයට හිත ආවොත් අමනුෂ්‍යෙක් දැක්කා වගේ බය වෙනවා. ඒකයි අපි හැම වෙලාවෙම අතීත හිත හිත අනු අනුන් ගැන හිත හිත අනාගතේ හිත හිත ඉන්නවා. මාන්නි පොන්සේක නිතරම ගාමිණි පොන්සේක ගැන හිත හිත ඉන්නවා. ගාමිණි පොන්සේක මාන්නි පොන්සේක ගැන හිත හිත ඉන්නවා. Taman ගැන හිතුවොත් මේකේ තියෙන්නේ අසුචි වලක්. මුතෙන්සේ කියනවා අසුචිනෝ පච්ච වේක්කති කිය. ඉතින් අපි එක එකනා ගැන හිත හිතා ඉන්නවා. නමුත් හොඳට මතක තියාගන්න මරණ මොහොතේදී කොහොමදත් Taman ළඟට හිත එනවා. එතකොට ඔයන් ඔය භූතය තමයි දකින්නේ. ඔය වමන යන ගතිය තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මැරෙන්න ඉස්සෙල්ල පොඩ්ඩක් මාත් එක්ක ඉඳලා බලන්න. නැත්තම් මට මෛත්‍රී කරලා බලන්න. මට අනුකම්පා කරලා බලන්න. මොකෝ මිනිස්සෙක් නේ. දුර්ලභ මනුස්සාත්ම භාවයක් ලැබිලා තියෙන්නේ. ඒ නිසා හිත ගියාම බොහෝ විට හිත ආවොත් සතියට පුදුම බයක්. පුදුම පුදුම වක්කාර ගතියක් එනවා. මෙතන ඉන්න කාටවත් එහෙම ආපු නැති කෙනෙක් නැහැ. නමුත් ඒක එච්චර කල් දුර යන්නේ අර නෙල්ලි ගෙඩියක් කනකොට ඉස්සල්ලාම පැංගිරහ ඉන්නා වගේ, බුලත් ටිකක් කනකොට ඉස්සල්ලාම බුලත් කොලේ පැංගිරේ ඉන්න වගේ ටිකක් වෙලා ගියාම නෙල්ලි ගෙඩිය රස වෙනවා, පැණි රස වෙනවා, බුලත් කොලේ කිරි රහ වෙනවා. ඒක නිසා පුරුදුකරනද එහෙම පුරුදු කරන්නේ නැතුව මැරෙන්න ගියොත් මොකද වෙන්නේ කියලා හිතාගෙන. ගරු ස්වාමින් වහන්සේ මම භාවනාවට ආධුනිකයි. මේ මාගේ පළමු වැඩසටහනයි. පර්යංක භාවනාව මුල් දින දෙක තුල සාමාන්‍ය පරිදි අත්දැකීම් ලබා ගනිමින් සැහැල්ලුවෙන් සිටියෙමි. මස් පිඩුවල වේදනාව දැඩිසේ දැනෙන්නට විය. ගණනකට ගත්තේ නැත. තුන්වන දින ඊතා සතුටුදායකය. මේ වන විට හුස්ම වාර 25ක් පමණ සිත පිට යා නොදී නිරීක්ෂණය කළ හැක. මගේ ආස්වාසය දිග බවත් ප්‍රස්වාසය කෙටි බවත් වැටහුණි. මා දැන් මෙතන යන වදන ප්‍රයෝජනයට ගත්තා. සක්මන් භාවනාව මුලදී ලනුපැදුරේ රළු බව ඊතා තදින් දැනුණා. ඕනෑම අවස්ථාවකට මුහුණ දීමේ සහ විඳ දරා ගැනීමේ හැකියාව මා සතුව ඇත. මේ වන විට පැය භාගයක් පමණ සිත එක්තැන් එක්තැන්ව සක්මන් කළ හැකිය. සිතවිලි ඊට පසු එකක් දෙකක් පැමිණියත් සතියට බාධාවක් නොවන බව වැටහුණි. කයනම් සිත කියන විදිහට පැවැත්විය හැකි බවත් සිත එසේ නොපවතින්නේ නොපවතින්නක් හේතු ඊතා කරුණාවෙන් පහදා දෙනසේක්වා. භාවනාව දියුණු කර ගැනීමට උපදෙස් පතමි. ඔබ වහන්සේට පතනා බෝධියකින් නිවන් සුව ලැබේවා. අර මුල් මුල් දවස්වල තියෙන අපහසුව නිසා දාලා ගියා නම් කවදාකවත් ඉදිරියට නේව දකින්න වෙන්නේ නැහැ. ඉතින් අපි කරන්නේ මුල් බව මුල් මුල් දවස්වල අමාරු බව දැනගෙන කාගෙන අනේකයි. ඊට පස්සේ ඒකම පෙන්රා වෙන්න පටන් අර ගන්නවා. එතකොට තේරෙනවා මේ අපි හිතයට මේ කය අපි කියන දේ අහන්නේ හිත අපි කියන දේ අහන්නේ කියලා පිළිගන්න වෙනවා. ඉතින් ගොඩාක් භාවනා කරන්න ඕනේ නැහැ ඒකට. ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක දැනගත් එක භාවනාවට බාධාවක් නෙවෙයි. ඇත්තට භාවනාවේ ලැබිච්ච ප්‍රතිඵලයක්. අන්න ඒ වගේ දේවල් දැනගන්න ලෑස්ති යන කෙනාට නම් දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න අමාරු නෑ. ඒව එනකොට මේ හිතෝ අත බැඳගෙන අඬණ්ඩයි නටණ්ඩයි පටන් ගත්තොත් ඉතින් අවබෝධ කරගන්න අමාරුයි. ඉතින් ඒ නිසා අපි අවබෝධ කරගන්න දැන මේ දුක්ඛ සත්‍ය බව දැනගෙන ඒක මේ යහ ක්‍රමයකින් අවබෝධ වෙන්නේ කියලා ওই ටික ටික තේරුම් ගන්න හැටි. ඒ නිසා හෙට වෙනකොට ඊටත් වැඩිය ඒකට ආසන්නේ සමීපව දැක ගන්න පුළුවන් වෙයි. තවත් හිත සන්තෝෂ වෙලා ධෛර්ය කරන ඉදිරියට යන එකයි කරන්න ඕනේ. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. සක්මන් භාවනාවේදී දෙපාය මාරු කරන විට බාධාවකින් තොරව සතිය පිහිටුවා ගත හැක. සුළු වේලාවක් යන විට නොයෙකුත් ශබ්ද වරහන් ඇතුලේ සතුන්ගේ හඬ ඇසුණත් මොහොතකට එය මෙනෙහි කර නැවතත් ඇවිදින අරමුණේ සිත පිහිටුවා ගැනීමෙන් දිගටම සක්මන් භාවනාවේ සතිය පිහිටුවා සෑහෙන වේලාවක් ගත කිරීමට හැකිය. ආනාපාන සති භාවනාව මුලදී තරමක් අමාරු වුවත් හිඳගෙන සිටිනවා සිටමින් නාසය අග හුස්ම දෙස බලා සිටිමි. ආස්වාසය කරන විට කෙටි හුස්මක් ඇතුළටත් ප්‍රස්වාසයේ දිග හුස්මක් පිටවන බවත් වැටහි. කෙටි වේලාවකින් එය සියුම් වී ශරීරයට ශරීරය නොදැනේ. ඒ විගසම තරමක නිදිමත ගතියක් හටගනී. පසුව අවදි වී බලන විට කිසිවක් නොදැනේ. ධර්මයේ කිසිම සැකයක් නැත. භාවනාව වැඩි දියුණු කිරීම සඳහා ඔබ වහන්සේ කරුණු පහදා දෙන ලෙස කාරුණික ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිවන් අවබෝධය පිණිසම වේවා. මේ විදියට අරමුණක් දිහා බලා ඉන්නකොට අරමුණ ක්‍රමක්‍රමයෙන් තුනි වේගන යනවා තේරුණා නම් අනිත් දවසේ එහෙම දෙයක් වුණත් ලෑස්ති වෙලා යන්නයි කියලා කියනවා. අරමුණ සිම් වෙනවා කියන්නේ කෙලෙස් සිම් වෙනවා. අරමුණ නොපෙනී යනවා කියන්නේ කෙලෙස් නොපෙනී ගියා. කෙලෙස් වලින් ඈත් වුණා. ඉතින් එකපාරක් අහගෙන අහගෙන ගියේ පාරක දෙවෙනි දවසේ යනකොට වගේ ඒක ලෑස්ති වෙලා යනවනම් අනිත් දවසේ ඊටත් වැඩිය ඒ විවේක තැන්ට ඉක්මනට යන්න පුළුවන් වෙයි. හැබැයි මේ අපේක්ෂා කරනවා කියන එක නෙමෙයි මේකෙන් අදහස් කරන්නේ. මෙහෙම දෙයක් ආවට කලබල වෙන්නේ නැතුව ඉදිරියට යන එකයි නිසා තමන්ගේ මත්දැකීම තමන්ම ආහාරයට ගනිමින් ප්‍රයෝජන ගනිමින් දිගට වැඩ සතියේ පවත්වන්න කියන එක තමයි කියන්නේ. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන සිතවිලි පැමිණීම අඩුය. වේදනාව මගහැරී ඇත. දෙපා කෙරෙහි හොඳින් අවධානය යොමු වේ. දෙක දෙපතුල් බර ගැහෙන තුරු සක්මන් කර පර්යංකයට යන්නෙමි. පර්යංකය. සිතවිලි පැමිණීම සිදුවේ. එහෙත් අවධානය ආනාපාන සතිය කෙරේ යොමු කරවමි. වේදනාවන්ද හොඳින් දැනේ. වේදනාව නිසා මම අවදියෙන් සිටිමි. නිදිමත ඇති නොවේ. වේදනාව මෙනෙහි කර නැවත මූල කර්මස්ථානය වෙත පැමිණෙමි. එම නිසා වේදනාව හොඳයයි මම සිතමි. එය මට ආශිර්වාදයක් බව තේරුම් ගතිමි. තව දුරටත් උපදෙස් අපේක්ෂා කරමි. ඒ බුරුමේ ස්වාමීන් වහන්සේ කියනවාර ඉස්සල්ලා කියන වගේ අරමුණ නොපෙනී ගිහිල්ලා නිදිමත වගේ එන කෙනෙක් ඉන්නවනම් මේ පිඟංගඩොල් වලට වැලි ටිකක් දාලා වැලි උඩ වාඩි වෙනවා. මොකද වේදනාව තියෙනවනම් නිින්දක් නැහැ. වේදනාව තියෙනවනම් කම්මැලි වෙන්නේ නැහැ. ඉතින් හොඳ තැනක වාඩි වුණොත් ඉක්මනට කම්මැලි වෙනවා. ඉතින් ඒ කට්ටියට තේරෙනවා මේ වේදනාව තියෙන තාක්කල් සතිය පවත්තන්න ලේසි. ඉතින් ඒ නිසා ඒ අත්ෝ මේ වේදනාව එන ක්‍රමයකට වාඩි වෙනවා. ඉතින් ඒක ටිකක් හරියනකොට භාවනාවේ ඕනම කෙනෙකුට බද්ද පරියන්කේ ගහන්න පුළුවන්. මේ පටන් ගන්නකොට පුටු උඩ ඉඳගෙන මොකේ ඉඳගෙන ඉතියක් පටන් ගත්තා. කවන්නේ. නමුත් ටික ටික ටික ටික භාවන හරියනකොට බද්ද පරියන්කේට යන්න ඕන. ගිහාම ඒ වේදනා කොහොමඩක්වත් තියෙනවා. නිින්දයක් නැහැ. යන්න පුළුවන්. හැබැයි බද්ද පරියන්කේ හිටියත් ඒකත් සැපහිතලා වේදනාව වෙන වෙලාවකුත් තියෙනවා. ඒ නිසා ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකේ මේ පැමිණි දුක් පැණි රහයි කියන කතාව දිගේ ඉදිරියට යනවනම් මම ඉස්ලාමයකට කිව්වාගේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න එච්චරම ඒ නිසා ওই ක්‍රමයටම ඉදිරියට යන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම මා ආදුනිකයෙක් නොවේ. පර්යංක භාවනාව. පර්යංක භාවනාවේදී දෙනෙත් පියාගෙන සිටියත් මනසේ ක්‍රියාවලිය සිතුවිලි ගලාගෙන ඒම මම දකිමි. එහිදී මනාප වරහන් ඇතුලේ කැමැත්ත, අමනාප අකමැත්ත, මනාප අමනාප වරහන් ඇතුලේ ලෝභ, දේශ, මෝහ සිතුවිලි දකිමින් සක්මන් වෙමි. සමාවෙන්න. සිතවිලි දකිමින් සතිමත් වෙමි. නැවත නැවත මූල කර්මස්ථානයට සිත පිහිටවා ගනි. පසුතැවිල්ලක් ඇති නොවේ. සක්මන් භාවනාව. සක්මන් භාවනාවේදී වැලිමලුවේ මැලිමලුවේදී ගහකොළ මල් රිලව් භාවනා යෝගින් දුටුවත් ශබ්දය ආදී ඇසුණත් ඒවා ඒ ඒ මොහොතේ ඇති වී නැති වී යන බව දකිමි. නැවත සක්මන් භාවනාවේ අරමුණටම සතිමත් වෙමි. පසුතැවිල්ලක් නැත. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. මේ පස්සෙවිලක් නැතිකම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සතිපට්ඨානේ වඩනවා නම් ශෝක පරිද්දවාන සමතික්කමාය. මේ මුළු ජීවිතේම හැම කෙනාම ඉන්නේ පසුතැවිල්ලක. හැම කෙනාම ඉන්නේ මානසික අසහනයක. ඉතින් භාවනාවේදී අපිට හම්බ වෙනවා සුළු වේලාවක් පසුතැවිල්ල නැහැ. හොඳට භාවනා කරනවා කියලා සතුට වෙන්න පුළුවන්. ඉතින් ඒක මනුෂ්‍ය ජීවිතේ කවදාකවත් හම්බෙන්නේ නැති එකක්. ඒ නිසා ඒකම සතිය ආනිසංශයක් වශයෙන් තියාගෙන හැකිතාක් දුරට සතිමත් වෙන්න බලන්න සතිමත් වෙලා ඉන්නා තාක්කල් ඔය කියන පසුතැවිලි පශ්චාත්තාපෙ ඉන්න විදියක් නැහැ. හරියට කියනවා මේ හොඳට වහලයක් හදලා දෙපැත්තෙන් හොඳට tira දාලා වහලා තියෙන ගේක ගෙමැද්ද තෙමෙන්නේ නැහැ. වැහි වතුරෙන් හුලං මැස්සෙන් තෙමෙන්නේ. ඒ වගේ හොඳට හිත ආරසා කරගෙන හිටියොත් ජීවිතේ Tamandම ප්‍රකාශ කරන්න පුළුවන් වෙයි. සම් චිත්තක්ෂණ Tamand ලැබෙනවා පශ්චාත්තාපෙ නැති. ඒතර පේන මුළු ලෝකෙම ඉන්නේ පසුතැවෙන જાතියක්. Tamand විතරක් ඒ මොහොත මැද දිවෙනක් හදාගත්තා වගේ සතුට වෙන්න පුළුවන්. ඒ සතුට නැවත නැවත ආයෝජනය කරමින් අඛණ්ඩ සතිය පවත්වන්න උත්සාහ කරන්න කියලා තමයි කියන්නේ. අති ගෞරවනීය ස්වාමින් වහන්සේ. පර්යංක භාවනාව. පර්යංකේ ගිය සැනින්ම වාගේ විනාඩි 5ක් 10ක් අතර කාලයකදී මගේ සිත නිසල්මන් වෙයි. සිතවිලි රූප වේදනා ඊටමත් අඩුය. දැනුනොත් වේදනාවක් පමණි. පෙරේදා වරහන් ඇතුළු 25 වෙනිදා 3ට පවතින පර්යංක භාවනාවේදී පැයයි විනාඩි 45කට වඩා සිටින්නට වුණා. දකුණු අතේ මැණික් කටුවේ සිට වැලමිට දක්වා කොටසේ මස් තදවීමක් තදවීමත් වැලමිටට ආසන්නව ආසන්න කොටස බැලුමක් මෙන් පිම්බී අස්ති ඇතුලෙන් විශාල වේදනාවක් වරහන් ඇතුලේ ඇටකටු තලන්නාසේ දැනුණා. එදෙස බලාගෙන පැයකට වඩා කාලයක් සිටින්ට ඇත. එහෙත් වේදනාව අඩු නොවිනි. ඒ අතර වාරයේ යෝගීන් මට නිින්ද ගිහින්ද කොහෙද කියනවා ඇසුණා. නමුත් මට එසේ නොවේ කියා ප්‍රතික්‍රියා දැක් නමුත් මම එසේ නොවේ කියා ප්‍රතික්‍රියා දැක්ුවේ නැත. පසුව ස්වාමීන් වහන්සේලාට ආසන පැනවීමට නැගී සිටියා. එවිට වේදනා මුකුත් නැත. පසු දිනද එය හොඳින් බලා ගන්නෙමි සූදානමින් පරයන්කේ වාඩි වුණා. එවිට වේදනාවේ මුල පටන් ගැනීම දැකගත හැකි වුණා. මැණික් කටුව ගාවින් පටන්ගෙන වැලමිට දක්වා සෙමින් ගැඩවිලකු යන ආකාරයට වේදනාව ගමන් කරනවා දැක්කා. වැලමිට ගාව මස්පිඩු වේදනාව ඉවසුම් නොදෙන තරම් එහෙත් ඒ දෙස බලාගෙන සිටින විට වේදනාව අඩු වී ගියා. ඒ සෑම අවස්ථාවකම මම හොඳ සතියෙන් සිටියෙමි. හුස්ම රැල්ල තුනී වී ඇති බවද වාඩි වී සිටින බවද අඟපසඟ නොසෙල් වන බවද දනිමි. මූල කර්මස්ථානයට අවඩක් නොවන පරිදි සබ්දයට සවන් දීමත් ඉබේම කෙරුණු බව දනිමි. එය වැරදි නම් කරුණු පහදා දෙන්න. තෙරුවන් සරණයි. ඉතින් භාවනා හරිනම් Tamanට මූල කර්මස්ථානයේත් එක්ක ඉන්න පුළුවන් ඉඳගෙන ඉන්න බව තේරෙනවා පහසුවක් වැටෙනවා. වෙන මොන පාට වෙනස් වෙන්නවත් කවුරුත් ඒක අත්සන් කරලා දෙන්නවත් වෙන්නේ නැහැ. අන්නේ සරල කාරණාව දන්නේ නැතුව තමයි අපි මේ සංසාරේ සැරිසරන්නේ. ඒක නිසා භාවනාව හරිනම් මම හුස්ම ගන්නවා. මම ඉඳගෙන ඉන්නවා මම පහසුවෙන් ඉන්නවා කියන එක තේරෙනවා. කොයින් එහාට නිවනක් නැහැ. අන්නේ ටික තේරිලා ඒක ලියන්න තරම් නිහතමානී වෙනවනම් හරි ලේසි භවනා ගමන. ඒ නිසා ඕකමයි පාර දිගට කරගෙන යන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී පාදයේ එසවීම තැබීම සතියෙන්ම කළෙමි. සීතල ටයිල් පොළවේ පොළවෙත් රළු ලණු පැදුරට සතියෙන්ම මාරුණෙමි. ලනුපැදුරේ රළු වියමන් දෙපා වලට හොඳින් දැනි ප්‍රාණවත් බවක් ගෙන දුනි. සිනිඳු වැල්ලෙත් අවුවට රත් වුණ වැල්ලෙත් සතියෙන් ගත කළෙමි. ලොකු ශබ්ද හෝ ഘോഷා නොවීමත් ශාන්ත පරිසරයත් ඊට උපකාර විය. ටික වේලාවකින් දන හිසෙන් පහළ බර බවක් දැනුනි. තව දුරටත් සක්මන් කරන විට මා විසිවී යෑමට මෙන්න අපහසුතාවයක් ඇති විය. ඒත් හිතට අරගෙනම දිගටම සක්මන් කරන විට දෙපාවල සුළු දැවිල්ලක් දැනුනි. එවිට මා මදක් සෙමෙන් සෙමෙන් සක්මන් කළෙමි. සතිය දිගටම පවත්වා ගැනීමට සිතින්ම උනන්දු වෙමි. දණහිස් වලින් චටපට ශබ්දයක් ඇසුනි. ඒත් දිගටම සක්මනේ යෙදුණෙමි. සක්මන් භාවනාවේ මගේ අත්දැකීම එපමණය. පර්යංක භාවනාව. පර්යංක භාවනාව මා පටන් ගත්තේ මුලින්ම දිග හුස්මක් අරගෙනය. ඒ ශරීරයේ ප්‍රාණවත් කර ගැනීමටය. ක්‍රමෙන් හුස්ම ඉහළ පහළ ගැනීම සතියෙන් කළෙමි. ඒ රිද්මයකට අනුව වන බව මට වැටහි. නාසය අග පමණක් නොව නාසය දිගේ වාතයේ ගමන් කරන අයුරු හොඳින් දැනුනි. ක්‍රමෙන් නාසයේ අග ස්පර්ශ ගැන සිතුවෙමි. මුලින් උණුසුම් වාතයේ ක්‍රමෙන් සිසිල් බවක් දැනුනි. මට දිග හුස්මක් ගැනීමට සිතුනි. මා දීර්ඝ හුස්මක්ගෙන එය රඳවා තබා ගතිමි. පසුව ක්‍රමයෙන් සෙමින් එය ප්‍රාශ්වාස කළෙමි. මට එසේ සිතුනේ මන්දැයි නොදැනිමි. එසේ කීප විටක්ම දීර්ඝ හුස්මගෙන රඳවා ප්‍රශ්වාස කළ විට හෘද ස්පන්දනය වැඩි බව තේරුණි. පසුව ක්‍රමෙන් කෙටි හුස්මගෙන හුස්ම රැල්ල සමග යාළු වී සතියෙන්ම හුස්ම ඉහළ පහළ ගතිමි. මුහුණේ බෙල්ලේ පණුවන් දුවනවා වැනි දැඩි අපහසුතාවයක් දැනුනි. ඉවසාගෙන ආස්වාස ප්‍රස්වාස කළත් එය අඩු නොවිය. පසුව දෑතින්ම මුහුණ පොඩි කර බෙල්ල අතගා භාවනාවේ යෙදුණෙමි. මේ తත්වයේ තවම පවතී. ගෞරවනීය හිමිපාණන් වහන්සේ උපදේශයක් ලබා දෙන සේක්වා. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. අර වෙනද නොදැනිච්ච ඇඟෙන් එන sannivedana දැනීම් නිකන් ඇම්ප්ලිෆයි වෙලා ලොකු වෙලා පේන්න පටන් ගන්නවා. ඒ සතිය පීඨන බවට ලකුණු. එතකොට ඉඳගෙන ඉන්න ඕනෙම නැහැ. සක්මන් කරන්න ඕනෙමත් නැහැ. ඇඟ පුරාම වෙන පුංචි පුංචි වේදනා දැවිලි තැවිලි උණුසුම් සිසිල් ගති පේන්න පටන් ගන්නවා. ඒ කියන්නේ කයත් එක්ක යාළු වෙලා දැන් තියෙනවා. එතකොට හිතා ගන්න පුළුවන් අපි ගෙවල් දොරවල සතිය වඩන්නේ නැතුව ඉන්නකොට කය ගැන මොනවා වෙනවද කියලා දන්නේ නැහැ. බරපතල ලෙඩක් වෙනකන් හොයන්න බෑ. හොඳට සතිය වඩන්නේ කරන් ලෙඩක් එන්නෙත් නැහැ. ලෙඩ එනකොටම රෝග ලක්ෂණ පෙන්වනවා. එතකොට හරිය ලේසි සනීප කරන්න. ඒ නිසා මේ වගේ ඇඟෙන් නලියනවා, වතුර බින්දු දුවනවා, කුඩල්ල දුවනවා වගේ ගොඩාක් sannivedana තියෙනවා. අනේ ඔක්කොම දැක ගන්නාසුලුව සාදරව යන්න සතිය ලකුණක් විදිහට සලකගන්න. තෙරුවන් සරණයි. අතිපූජනීය ස්වාමින් වහන්සේ. එදිනෙදා ජීවිතයේ සතිය පැවැත්වීම. සවස භාවනා ශාලාවට පැමිණීමේ එසේ පැමිණෙන විට ශාලාවේ යම් රූපයක් පිළිබඳ රාගික සිතක් පහළ විය. මෙහිදී මම සිත විමසිමි. එවිට එම රූපය අබිරමණය කිරීම නිසා රාගය හටගත් බව දැනගතිමි. එහි මොහොතේද නාසිකාග්‍රේ ආස්වාස ප්‍රස්වාසය ප්‍රකට විය. මම එයට සිත පිහිටුවා රාගික අරමුණ දුරු කළෙමි. ඉන් අනතුරුව ධර්ම ශ්‍රවණයට යොමු වෙමි. මෙහිදී කන්වලට වරහන් ඇතුලේ ස්වාමින් වහන්සේගේ සබ්දයට ඇස්වලටත් රූපද ගැටුණු අතර කොන්දේ සියුම් වේදනාවක්ද නාසිකාග්‍රේ ආනාපානයේද පසුපස පොළවේ ස්පර්ශයේද යන අරමුණු වෙන වෙනම දැනගතිමි. මම සියලුම අරමුණු පසකලා ශබ්ද අරමුණට පමණක් සතිමත් වෙමි. එය තුලම එක දිගට විනාඩි 20ක් පමණ සතිමත් වෙමි. මම ඉන්පසු එම විනාඩි 20 පිළිබඳව පිළිබඳවද අනෙකුත් අරමුණු පිළිබඳවද මනසින් ප්‍රත්‍යවේක්ෂා කළෙමි. එම අවස්ථාවල රූපයද වරහන් ඇතුලේ ස්වාමින් වහන්සේගේ ඇසේ ගැටුණද වේදනාවද කොන්දේ නාසිකාග්‍රයේ වායෝ පොට්ටබ්බයද පසුපස පොළවේ ස්පර්ශයේද යන සියලු අරමුණු පැවතියයි ඒ කිසිවක් පිළිබඳ විඥානයක් පහළ නොවිනි. හඳුනා ගැනීමක් නොවිනි. ශබ්දය හා කන අතර පමණක් විඥානයේ පහළවීම සිදු වී ධර්ම ශ්‍රවණය කළෙමි. අනෙකුත් සියලු දේ බොඳ වී ගියාක් මෙන්ද ශබ්දාරම්මණය පමණ ප්‍රකට වූ අතර ඒ තුල සිතේ මනාප අමනාප භාවයක්ද නොවිය. වරහන් ඇතුලේ ධර්මයේ අර්ථ පමණක් විමසිමි. මෙහිදී සියලුම ආයතන ක්‍රියාත්මක වුවත් එක විටක එක ආයතනයක් ක්‍රියාකාරී ආයතනයක ක්‍රියාකාරීත්වය පමණක් මට ප්‍රකට විය. මෙම දේවල් මනසේ ආවර්ජනය කළ කාලය තුල වරහන් ඇතුළේ විනාඩියක් පමණ ශබ්දය වරහන් ඇතුළේ ධර්මදේශනේ නොඇසුන බවද එම කොටස මගහැරුණු බවද දැනගතිමි. සිත නැවතත් ධර්මදේශනයේ සතිමත් කළෙමි. නැවත විටින් විට මුල් අරමුණු නැගී වොද වී ගියේය. ස්වාමින් වහන්ස විවිධ අරමුණු කීපයක් අරමුණු වන විට එක අරමුණක් පමණක් එක මොහොතක ප්‍රකට බවත් අනෙක් අරමුණු නිලීනවන බවද එම ප්‍රකට අරමුණට සිත පිහිටුවීමෙන් සාමාන්‍ය ජීවිතයේ කෙලෙස් බොහොමයක් දුරවන බව මම ධර්මදේශනාවෙන් ලත් දැනුමෙන් දැනගතිමි. එමෙන්ම එය ප්‍රායෝගිකව අත්දැක්කෙමි. මෙහි අඩුපාඩු හෝ වැරදි ඇතොත් අනුකම්පා කොට පහදා දෙනසේක්වා. තව දුරටත් සතිය දියුණු කර ගැනීමට උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. අහගෙන ඉන්නකොට තේරෙනවා ඒ කියන්නේ මූලධර්ම කරුණු හොඳට ගැළපිලා නැහැ. නමුත් ඉතින් කවුරුනත් ඉගෙන ගන්න ওই විදිහට තමයි. කරගෙන කරගෙන යන්න. ඒකට වැඩක් කරනකොට මගේ මොකද වෙන්නේ කියන එක හොඳට තේරෙයි. මේ එකට එකවරකට එකයි වැඩ කරන්නේ අනිත් වෙයිදී අපි කිසිම දැනීමක් නැතුව ගත කරන. ඒ බව දන්නවනම් හරි වටිනවා. දන්නතුම මට රූපත් පේනවා, සද්දත් ඇහෙනවා, ගඳත් දැනෙනවා, රසත් දැනෙනවා, පහසත් දැනෙනවා කියලා මෝඩකම තුල පමණමයි මම යට ඉන්න පුළුවන්. මේ වගේ එකවරකට එකයි වැඩ කරන්න කිව්වොත් ওই සක්කාය දිට්ඨියට එච්චර පණ නැති වෙනවා. ඒක බිඳි බිඳි යන්න පටන් ගන්න වෙලාව නිසා ওই නිරීක්ෂණය දිගට පවත්තන්න. ඒකට තමයි තේරෙයි කල් යන්න යන්න යන්න යන්න අපි මේ හදාගෙන තියෙන සබම්බපුල වෙනුවට ඇති හැටි තේරෙන පටන් ගන්නවා. තෙරුවන් සරණයි. සක්මන් භාවනාව. මෙම භාවනාව කිරීමට පෙර කය කෙලින් තබාගෙන අත් දෙක ඉදිරිපසට හෝ පසුපසට තබාගත යුතුය. මෙය නිදා ගැනීමට පසුව අවදි වී කිරීම හොඳයි. ඉන්පසුව සිත එක අරමුණක තබා ගැනීමෙන් පසු එසවීම ගෙන යාම තැබීම කරමින් වැලිමලුවේ සක්මන ආරම්භ කළෙමි. විනාඩි කිහිපයක් තරමක වේගයෙන් ගමන් කළ පසුව සෙමෙන් ගමන් කළෙමි. දෙපා වල සිනිඳු වැලි දැවටෙමින් යන අතර පොඩි කුහුඹුවන් දෙපා දැවටෙන බව දැනුනි. සතුනට හානියක් නොවිය. තවද තවරමක විශාල කුමීන්ද එහෙමෙහි දුවන බව netin දකමි දකිමින් পায়ටද දැනුනි. උස් පහත් ස්ථාන পায়ට දැනිනි. එකම ඉරියව්වක ගමන් ගද්දී කුඩා දිලිසෙන මිනිරන් වැනි යමක්ද දෙපා වලට දැවටුනි. පොඩි දිලිසෙන ගල් කැට දෙපා වලට දැවිටිනි. මේවා දිලිසීමට හේතුව උදේ ඉර එළියත් රාත්‍රියේ ලයිට් එළියත් වැටීමෙන් බව ඇසින් දකින අතර දෙපා වලටත් එහි ස්පර්ශයේ සිනිදුව දැනුනි. හැරෙන තැන්හි ඊතා ඕනකමින් සිත එක අරමුණක තබාගෙන සක්මන් භාවනාවේ පැයක් පමණ කාලයක් කළෙමි. තරමක පොඩි ගෙඩි වර්ගයක් මෙම සිනිදු වැලි මළුවේ දෙපා වලට ස්පර්ශ වී ස්පර්ශ විය. මිදුලේ ඇවිදීමේ මිදුල ඇමදීමේ ලස්සන රටාවක්ද දෑසින් දකමින් දෙපා ස්පර්ශ විය. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. ඒ කියන්නේ මේ පේන දේවල් වලින් හෝ කය පායට දැන්න දෙකෙන්ම සතිය තීව්‍ර වෙනවා. පොළවේ තියෙන රළු පරළු ගම හෝ එහෙම නැත්නම් තමන්ගේ පයේ තියෙන විතර පහු වෙනකොට තේරෙනවා මේ පොළොවේ පය ගැටෙනකොට එක සැරයකට අපි යල්ලන්නේ දෙකෙන් එකයි. එක්ක පොළොව වැටෙනවා නම් පය වැටෙන්නේ නැහැ. පයට දැනීම වැටෙන්නේ නැහැ. පයට දැනීම වැටෙනවා පොළොව දැන වැටෙන්නේ නැහැ. මේ විදිහට සතිය පිහිටන අරමුණෙත් අජ්ජත් බහිද්දා දෙක එකවර දැනෙන්නේ නැහැ. එකක් අනුවාණයට අහු වෙනවා එකක් ප්‍රත්‍යක්ෂයට අහු වෙනවා. ඉතින් ඕක කරගෙන යන්න. එතකොට අපිට තේරෙනවා අපි මේ කතා කරන හුඟ දෙයක් අත්දකලා නෙමෙයි කතා කරන්නේ. අනුමානයට කතා කරන්නේ. නමුත් අපි මේක දැක්කා, ඇහුවා, අද්දුටුවා කියලා කිව්වට ගහපා දෙන්න පුළුවන් කමක් නැහැ. අත්දකින්න අරමුණ 150ක් විතර විතරයි අපි අත්දකින්නේ ඒ බව දැන ගැනීම නරක දෙයක් නෙවෙයි. තව ඉස්සරහට යනකොට ඒක තේරෙනවා. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් ස්වාමීන්ද්‍රයන් වහන්සේ. පර්යංක භාවනාව. ඊයේ උදේ පර්යංක භාවනාවට සූදානම්ම තන්පත්ව සතියෙන් නාසිකාග්‍රය බැලුවෙමි. නාස්පුඩු පුරවාගෙන ඇතුළට යන හුස්ම ආපසු පිටව යන්නේ පැමිණි වේගයට වඩා වේගයෙන් බවත් ඒවා තුල කුඩා ජලාංශු ඇති බවත් සූසූ හඬක් යන්තමින් නිකුත් වන බවත් දැනුනි. ඒ දෙස බලා සිටින විට සිතට චමත්කාර ජනක හැඟීමක්ද පිවිසියේය. එය ආශ්චර්යයක්ම විය. තවත් ටික වේලාවකින් ශරීරය තුලට යන හුස්ම තරංග තවත් ටික වේලාවකින් ශරීරය තුලට යන හුස්ම තරංග ආකාරයකින් එකක් පසු එකක් යන බව එක තරංගයකින් පසු සුළු විරාමයක් ඇති බව දැනුනි. තව ටික තවත් ටික වේලාවකින් ඇතුළට යන හුස්ම නාලයක අනවරත ආකාරයට චක්‍රයක් ලෙස ගමන් කරනවාද දුටුවෙමි. තවත් මොහොතකින් කිසිම දෙයක් දැනුනේ නැත. කොමේ හුස්ම කියා බැලුවද සිටිවිල් සිටිවිලිවත් හුස්මවත් නැත. ইහත අවස්ථාවලදී වරින් වර පූසෙකගේ හැඬීමක් කුරුල්ලන්ගේ ශබ්ද බාහිරෙන් ඇසුණත් ඒවායින් බාධාවක් සිදු වූයේ නැත. සවස පර්යංකයේදී විනාඩි 30ක් පමණ යන තුරු කිසිම සිතවිල්ලක්වත් හුස්මවත් දැනුනේ නැත. රික්තකයේ රික්තකයක සිටිනවාදයි සිතුනි. ඉන්පසු උදරයේ සංකෝච ඉහිල්වීම් ගොරෝසු ආකාරයට දැනි නොදැනී ගියේය. ගරු ස්වාමින් වහන්ස මෙසේ පර්යංකයෙන් පර්යංකය වෙනස් වන ආකාරය දියුණුවේ පැත්තට වරහන් ඇතුලේ භාවනාවේ යොමු කර ගැනීමටත් මගේ භාවනාවේ වැරදිත් කරුණාවෙන් පෙන්වා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. සක්මන් භාවනාව වරහන් ඇතුළ ඇතුළත තුන්වන මහල ඔසවනවා ගෙන යනවා තබනවා ලෙස සිතමින් සක්මන ආරම්භ කළෙමි. ශරීරයේ දෙපා වලට සමමිතිකව ගමන් කරන ආකාරය දෙපා ඔසවන විට ඉහළට ඇදෙන පේශී পায় බිම තබන විට සාමාන්‍ය වන සැටි දැනුනි. මට නලා වාදනයක් ඈතින් ඇසුණත් සිත ඒ ඔස්සේ ඇදී යන්නට නොදී සක්මනේ හිත තබා ගතිමි. වම් පාදයට දකුණු පාදය තරම් වේගයක් නැති බවත් එයට වඩා දකුණු පාදයේ සැහැල්ලුවෙන් එසවිය හැකි බවත් දැනුනි. වෙනදාට සක්මන් තීරුවේ ආසන්නයේදී බිදී යන සතිය සක්මන් තීරුව සම්පූර්ණ වන තුරුම ගෙන යාමට හැකිවිය. මේ ආයුරින් සක්මන් තීරු කීපයක්ම සතියෙම අවසන් කිරීමට හැකිවීමේ ප්‍රීතිය අත්විඳෙමි. උදේ දාණය වැළඳීමේදී ආහාර ප්‍රත්‍යක්ෂාවෙන් පසු පළමු පිඬ වැළඳුවේ දායකයන්ට පින් දීමේ සිහියෙන්මය. ඉන්පසු මුඛයට ගන්නා පිඬු කෙල සමග මිශ්‍ර වී දත්වල හැපි ගලනාලයේ දිගේ පහළට යාම ගැන සිතමින් දාණය වැළඳුවෙමි. සතියෙන් ගන්නා පිඬ වඩා රසවත්යයි දැනුනි. එය දිව්‍ය භෝජනයකට වඩා අගනා බව තේරුම් ගතිමි. මගේ වැරදි පෙන්වා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ පතනා බෝධියකින් නිර්වාණ සුවය අත්වේවා. මම ඔබ දැනගෙන දායකයන්ට එන්න කිව්වා <laughs> සාකච්ඡා. කට්ටිය ඉන්නද හරි සන්තෝෂෙන් ඉන්නේ. එක් එක්ක සතිය තියා සන්දංගාරවදවත් දන්නේ උන් නෙවෙයි දායකයෝ කියන්නේ. ඉතින් මම පොඩ්ඩ ඇවිල්ලා අහගෙන ඉන්න කියලා දැන් දිව්‍ය භෝජන දුන්නා ගල නාලේ දිගේ යනවා කියන ටිකක් සන්තෝෂයක් එනවනේ මේ දායකයන්. ඉතින් ඒක ලියලා තියන්නේ නැතුව අද කෑම දවුත්වි හරිම රටයි කියලා ලියලා තිබ්බනම් එහෙම යන්න වෙනා මේගොල්ලන්ගේ කියලා. ඊයේ දෙපෙත් අතෝතේ එහෙමත් ලියලා තිබ්බා. ඉතින් ඒ නිසා භාවනා කරන්න ගියාට පස්සේ මේ වෙනද කිසිම වැදගත්මකට නැති දේවල් සතියට ඉතාමත්ම ප්‍රසිද්ධ වෙලා මේ පුංචි ළමයෙකුට සතයක් හම්බෙච්චාම ලැබෙන සතුටක් වගේ හරිම අහිංසක හරිම සතුටක් ලැබෙනවා ලොකු ලොකු දේවල් නෙවෙයි. ඉතින් ඒවා අපිට තවත් ඒ වගේ භාවනා කරන අයත් එක්ක බෙදාගත්තම අපිට වෙනවා මේ ලොකු දේවල් හොයන්න යන කෙනෙකුට කවදාකවත් සතුටක් නැහැ. කෑම කනකොට කෑම කනවා, ඇවිදිනකොට ඇවිදිනවා, නිදා ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නවා කියන එක දන්න තරම් සතුටක් නැති නිසායි බුදුරජාණන්සේ ඉඳගෙන ඉන්න රූපයක් අපි බල බලයි. ඉතින් ඒ නිසා මේවා පුළුවන් තරම් ඒව කරලා සටහන් තියාගන්න. ධානයක කාටර ඉදිරිපත් කරන්න එන්න එන්න එන්න තමයි තේරේ ධර්මයේ වටිනා වැටහීම එන්න එන්න වැඩි වෙනවා. ওই විදියට යනකොට Tamanටම මේ ඉතින් වර්තමාන මොහොතේ සිදුවෙන දේවල් තේරෙන පටන් අර ගන්නවා. එතකොට අපි ඔය තැන් තැන් වල හීනමවන්ට යන්නේ නැහැ. ඒ නිසා පොදු වශයෙන් කමඨාන් වාතාව හොඳයි කියලා අපි යනවා ඊගාවෙකට. තෙරුවන් සරණයි. ගෞරවනීය ලොකි ස්වාමින් වහන්ස. දිගු කාලයක් පුරා සතර ඉරියව්ව තුල සිහිය පිහිටවීම නිසා දැන් සක්මන හෝ පර්යංකය වෙහෙසකර නොවේ. කයෙහි ප්‍රකටවන අරමුණු ගෙවි යනතෙක් බලා සිටිමි. ආගන්තුක සිතුවිලිද පැමිණේ. නමුත් එහි ප්‍රමාණය අඩුය. ඉන් සිතට වන හානියද අවම මට්ටමක පවතී. සතිමත් භාවයේ නිසා ඉඳුරන් පිනවීමේ ස්වභාවය අඩුය. අඩු නිසා සිත නන්නත්තර වන ගතිය අඩුවන බව දකිමි. කායික ක්‍රියා අවම වීම නිසා සංස්කාරයන්ගේ මතුවීම අඩු බව දුටු වෙමි. කතාබහ අඩුවීම තුලින් හිතේ කතාව අඩුවන අයුරු නිරීක්ෂණය කර හැකි විය. එදිනෙදා ඇතිවන ලොකු කුඩා අසනීප තත්වයන් ඉවසීම නිසා සක්මනේදී හෝ පර්යංකේදී ඇතිවන වේදනාවන් විනිවිද යෑමට හැකියාව වැඩිවන අයුරු අද්දුටුවෙමි. මෙසේ ඕලාරික මට්ටමට සතිය පැවැත්වීමේ ප්‍රතිඵලයක් ලෙසට අරමුණ සියුම් වූ විට පවා අකණ්ඩව සතිය පවත්වාගෙන යෑමට හැකියාවක් ඇතිවන බව නිරීක්ෂණය කළ හැකි විය. ඇතැම් විට සතිමත්භාවය තුලදී යම් යම් දේ ප්‍රත්‍යක්ෂව දැකගත හැකි අතර ඇතැම් විට ඒ ප්‍රත්‍යක්ෂ වූ දැනුම තර්කමය ස්වභාවයට පත්වන අයුරු දුටුවෙමි. මෙසේ ඇතිවන සිත් පෙරලිය පිළිබඳ විමසිල්ලෙන් බැලූ විට නැවත මූල කර්මස්ථානෙට සිත පැමිණේ. තෙරුවන් සරණයි. ඔය ඒ හැකියාව හැම කෙනෙක් ගාවම තියෙනවා. පරීක්ෂා කරපේකනා විතරයි දැනගන්නේ. අනිත් එක්කනා පරීක්ෂා කරන්නේත් නැතුව, දන්නේත් නැතුව මැරලා ඒ මරණය තිරිසන් මරණයක් කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මේ ලැබිච්ච manussත්ත්ව ප්‍රතිලාභේ දැනගෙන මේ ඕනම කෙනෙකුට සතිය පවත්වා ගන්න ඕනම කෙනෙකුට නිහතමානී වෙන්න පුළුවන් ඕනම කෙනෙකුට අහිංසක වෙන්න පුළුවන් බව දන්නේ නැතුව මේ සත්තු වගේ මැරෙනවා. ඒ නිසා භාවනා කරපෙන්නට තේරෙන්න පටන් ගන්නවා පටන් ගන්නකොට බොහෝම සරලව පටන් ගන්නගන්නේ යන්න යන්න යන්න යන්න මේක පුදුම විදියට කස කැවෙනවා සතුටත් එක්ක. ඒකේ ලොකු හදා බෙදා ගැනීමක් තියෙනවා. ඒක අපි කියවනකොට කාට හරි ඇහෙනකොට එක්කෙනෙක්ගේ සතුට අනික් කෙනාට සතුටක් බාටපත් වෙනවා. ඒක නිසා අපි කමටහන් සුද්ධ කිරීම සහ ධර්ම සාකච්ඡාව හරි වැදගත් දෙයක් කියලා කියන. ඉතින් මේ විදිහට රචනා කරන්න ලස්සනට රචනා කරන්න ඉගෙන ගන්න. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. පර්යංක භාවනාව. ආනාපාන සතිය හොඳින් වැඩුවෙමි. ආස්වාස සුසුම් රැල්ල මුළු ශරීරයම ස්පර්ශ කර ප්‍රස්වාස වී යනු හොඳින් නිරීක්ෂණය කළෙමි. කිසිදු බාධාවක් සිතට නොනැගිනි. සක්මන් භාවනාව. වම දකුණ සතියෙන් මෙනෙහි කරමින් සක්මන් කළෙමි. මෙහිදී විනාඩි විනාඩි 20කින් පමණ සිහින් පිටරිදුමක් ඇතිවිය. මද වේලාවක් වාඩි වී සිට පසු එය මගහැරිනි. නැවත નિયમિત කාලය අවසන් වන තෙක් සක්මන් කළෙමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. නිර්වාණ අවබෝධය ඉක්මන් භවයකදී වේවා. අර ඉස්සලා කියපේකන වගේ ඒ වේදනාව එනකොට ඒකට සාදර වුණොත් ඔය ඇඟෙන් එහෙම් බයින ලෙඩක් එන්නේ. බොරුවට බෙහෙත් බීල්ල දැන් තියෙන අපිට බෙහෙත් බීපු අමාරුව තියෙන. ඒකට කියනවා ඊට්‍රොජෙනික් ඉෆෙක්ට් එක සනීප කරන්න බෑ. බෙහෙත් බෙන්නේ නැති මිනිහට ලෙඩ තියෙන්නේ. බෙහෙත් බොන මිනිහට බෙහෙතෙන් ආපු ලෙඩ තියෙන්නේ. භාවනා කරන කෙනාට ඕව එහෙම අයින් වෙලා යනවා. මොකද ලෙඩ ආවට බෙහෙත් කරන්නේ මේකට කියනවා ධම්ම තෙරපි කියලා. භාවනාමය පිළියමක්. එනිසා පොඩි පොඩි වේදන ආපුවාම ඒක සතියේ සතියේ තියෙන බාට ලකුණක් කරගෙන ඉස්සරහට යන්න. එතකොට අපිට කියන්නේ කවදාකවත් බෙහෙත් බොන්න ඕන කමක් එන්නේ නැහැ. මේකෙන්ම සනීප වෙනවා. පින්වත් ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවේදී සිත එක්තැන් වන විටම මාගේ කයෙන්ම වරහන් ඇතුලේ කනෙන් ඇහෙනවා එක දිගටම රැහැයන් හා පළගැන්ටියන් කෑගසන ආකාරයට ශබ්දයක්. එයට සිත යොමු කර ඒ ගැන මෙනෙහි කරමින් ඉන්නා විට ඒ ශබ්දය ටික වේලාවකින් සෙමින් සෙමින් අඩු වී යයි. නැවතත් සිත මූල කර්මස්ථානයට ගෙන දැනෙන දේ දනිමින් සිටිමි. මට මේ කනට දැනෙන ශබ්දය සක්මන් භාවනාවේදී දැනෙන්නේ නැත. අනෙක් සෑම අවස්ථාවලදීම දැනේ. මේ ගැන පහදා දෙන මෙන් ඔබ වහන්සේගේ දෙපා නැමද ඉල්ලමි. ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් නිවන් සම්පත් ලබා ගැනීමට මේ පින් හේතු වාසනා වේවා. ඒක නිකන් උදේකලාවේ ලකුණක්. එන්ෂාවි පොත් තුනක් පරිවර්තනය කරා එකක් නිහඬේ හඬ අනිත් එක නිස්සද්දතාවයේ සොයා යෑම අතුලතර සවන් දීම කියලා. ඒකේ ඒක හැම ශාස්ත්‍රීය පොතකම ඒක සඳහන් වෙලා තියෙනවා. අපි ළඟට විවේකේ එනකොට හුදේකලා වෙනකොට ওই සද්දය එනවා. සමහර විවේකයට අකමැති හුදේකලාවට අකමැති ඒකට ওই සද්දෙට අකමැති. කැමැති කෙනාට තේරෙනවා ඒ වගේ සද්දයක් හැම තැනම තියෙනවා මේ එක එක විකාර අහනකොට ඒක ඇහෙන්නේ නැහැ. මේ ඒ සද්දේ නිතරම තියෙනවා. ඔක්කොටම එක විදිහට ඒක ඇහෙන්නේ. මේ සමහරු ඒක ලොකුවට පොත්පත් ලියන තරම් යනවා. ඉතින් ලොකු සංසි කියලා තුනක එච්චරම ලොකු දෙයක් නෙවෙයි. නමුත් හිත හුදේකලා වෙන බවට ලකුණක්. ඒක නිවන කියලා ගන්න එපා. භාවනා කරනකොට අතරමඟදී හම්බෙන ලකුණක් විදිහට තියාගෙන හුදේකලාවට ආරාධනා කරන්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පර්යංක භාවනාව. මම භාවනාවට ආධුනික අයකි. මූල කර්මස්ථානයේ මම දැන් මෙතන. මුල් දින කීපයේදී සිත එක අරමුණකට ගැනීමට නොහැකි විය. ඉන්පසු කයෙහි වේදනාව සිතට අරමුණු විය. ඊයේ සිට භාවනාවේදී හුස්ම අරමුණු විය. එම දැනෙන හුස්ම තුල ආයාසයක් ඇද්දැයි විටක සැක මතුවිය. පය භාගයක් පමණ එක දිගට පරයන්කේ හුස්ම අරමුණු වී භාවනාවේ සිටිය හැක. ඒ අතර සිත එහෙමේ යන අවස්ථා තිබුණද, નિરાයාසව නැවත හුස්මට සිත හිත අරමුණු වේ. ශබ්ද ආදී ඇසෙද්දී උවද හුස්මට හිත පිහිටවා තබාගත හැකිය. එහිදී මට අරමුණු වනුයේ පිම්බීම සහ හැකිලීමයි. ටික වේලාවක් භාවනා කරගෙන යන විට ඇතැම් විට මූණට කටු අනිනවාසේ දැනෙන අවස්ථා තිබේ. මෙම සමස්ත භාවනා අත්දැකීම තුලින් මාහට විශේෂයෙන්ම දැනුණු දැනෙනුයේ කෙලෙස් වලින් දුරස් වීම නිසා ඇති සැනසීමයි සතුටයි විටක දැනුනේ හුස්ම ගැනීම පිටකිරීම යන ස්වභාවික ක්‍රියාවලිය තුල මා නතර වී ඇති බවයි. එදිනෙදා ඇතැම් ක්‍රියාකාරකම් වලදී පවා හුස්ම අරමුණු වේ. මුලදී භාවනා කරද්දී මට දැනුනේ මේ කයෙහි ක්‍රියාකාරීත්වය දිහා බලා සිටින කෙනෙක් බාහිරින් ඇති ලෙසයි. නමුත් සතිය ඇති විට භාවනාවේදී දැන් දැනනුයේ හුස්ම ගැනීමත් පිටකිරීමත් හැර බලා සිටින්නකු ඒ තුල නැති බවයි. සක්මන් භාවනාව මා සක්මන් භාවනාවද තරමක් දිගු කාලයක් මීට පෙර සිදු කර නැත. එහිදී මා පාදයේ තබන විට වැලි මත පාදයේ වදින ආකාරය එහි දැනීම වෙත සිත යොමු කළෙමි. එහිදී පාදයේ දනහිස් ආදී ලෙස හිස දක්වාම ශරීරයේ සෙලවීම ගැටීම දැනුනි. ටික වේලාවක් එම දැනීම දැනීමෙන් පසු નિરાයාසම සක්මන සිදුවන බව දැනේ. ඒ තුල කිසි විඩාවක් නොදැනේ. සක්මන් කරන්නාද සක්මනද එකක් යයි වැටහේ. ඇතැම් බාහිර අරමුණු වල සිත ගැටුණද එම ගැටීම මාගේ කාර්ය නොවන බව වටහා වහා සක්මන අරමුණ වෙත සිත ගනී. බාහිර සිතිවිලි වලින් බාධා වුවද එලෙස නැවත මූල අරමුණ වෙත සිත ගනී. භාවනාව දියුණු කර ගැනීමට උපදෙසක් දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. දීර්ඝායුෂ ලැබේවා. උතුම් නිර්වාණ අවබෝධයම පසක් වේවා. මේකදී විශේෂයෙන් කියන්න වෙනස් කරන දෙයක් නැහැ. මේ ක්‍රමෙම දිගට කරගෙන යනවා නම් Tamanටම මේ ගත්ත ගැම්ම මේ ගත්ත බර බිම තියන්නේ නැතුව දිගට අරන් යනවා නම් ඒකට කියනවා පග්ගහිත විරිය කියලා. ඒ වගේ මේ ඉදිරි දවස් ටිකත් ওই විදිහටම කරගෙන යන්න. ඔයිටත් වැඩි ලොකු ගැඹුරු අත්දැකීම් ලබන්න පුළුවන්. ඒ නිසා ස්කයි ලෙඩ කරගන්න නැතුව, හිත ලෙඩ කරගන්න නැතුව දිනචරියාව දිගට කරන්න. එතකොට වෙන්න ඕන දේ වෙනවා. තෙරුවන් සරණයි. පින්වත් ස්වාමින් වහන්සේ. මා භාවනාවටත් නිස්සරණ වණයටත් ආදුනිකයෙක්මි. මෙහි පැමිණ මුල් දින තුන තුල අධික නිදිමතක් තිබූ අතර සෙමෙන් එය පහව ගොස් ප්‍රබෝධමත් ගතියක් ඇතිව තිබේ. පර්යංක භාවනාව මාගේ මූල කර්මස්ථානයේ වැටෙන හුස්ම දෙස බලා සිටීමයි. මම දැන් මෙතන කියා පර්යංකේ හිඳගත් විගස හුස්ම රැලි පෙනේ. ඒවා දෙස බලා සිටින විට සිතුවිලි එයි යයි. විටක සිතුවිලි ඔස්සේ යන යන ගතියක් ඇතිමුත් නැවත හුස්ම පෙනීමට පටන් ගනී. හුස්ම රැල්ලේ ගෙවෙන තන බලා සිටින විට සිත නින්දට වැටේ. සිරුර කඩාගෙන වැටෙනවත් මෙන් දැනේ. ඒ අවස්ථාවේ වැඩි වේලාවක් රැඳී සිටීමට නොහැකි වේ. සැනකින් දැස් ඇරේ. පර්යංකය විනාඩි 15කට වඩා රැඳී සිටීමට අපහසු වේ. දැඩි අදිෂ්ඨානයකින් උත්සාහ කළත් විනාඩි 15ට සීමා වේ. එය මෙසේ වන්නේ ඇයිදයි පහදා දෙනු මැනව. සක්මන් භාවනාව වැලිමලුවේත් ලනුපැදුරේත් සක්මන් කළෙමි. වැලිමලුවේ සක්මන් කරන විට සතිය හොඳින් පවතින බව වැටහේ. සක්මන් කරන විට යටිපතුල් පොළවේ ස්පර්ශවන බව දැනේ. ඒ ක්‍රමයෙන් යටිපතුලේ ඉහළ කෙළවරත් ඇඟිලි ස්පර්ශවන බව පෙනේ. ලනුපැඳුරේ ගොරෝසු බව තදින් යටිපතුල් වලට දැනේ. යටිපතුල් පසාරු කරගන්නාක් මෙන් දැනේ. සක්මන් ශාලාවේ ලනුපැදුරු වලට මාරු වෙමින් සෑම ලනුපැදුරකම සක්මන් කරන විට සිහිය හොඳින් පවතින බව දැනේ. ලනුපැදුරු වල වෙනස්කම් යටිපතුලට දැනෙන ආකාරය හොඳින් බලා සිටීමේ එක් මොහොතක ඈතින් මා ආසා කරන සංගීතයක් ඇසුණි. සක්මන සක්මනට තිබුණු සිත ෂණයකින් ඒ ඔස්සේ ගිය බව මට දැනුනි. ටික වේලාවක් සංගීතයේ රස විඳින බවක් මාහට සක්මන අමතක වී ඇති බවක් දැනුනි. එසැනින් නැවතත් යටිපතුල් කෙරෙහි සිත පැමිණුනි. නැවත නැවතත් සංගීතයේ ඇසුණද සිත ඒ ඔස්සේ දිව නැත. සක්මනේම තිබුණි. ස්වාමින් වහන්සේ මා මේ ලියු භාවනන්හි අත්දැකීම් වල වැරදි අඩුපාඩු ඇතොත් පෙන්වා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. තෙරුවන් සරණයි. ඒක පරියන්කේ විනාඩි 15ක් ඉන්න බෑයි කියලා කියනවා. ඉතින් ඒක අදහස් කරන්නේ ඉඳගෙන ඉන්න බැරිකමද, අරමුණේ ඉන්න බැරිකමද, සතිය පිහිටවන්න බැරිකමද කියන එක ලියවිලා නැහැ. ඒ නිසා විනාඩි 15කට ගියාට පස්සේ මොකද වෙන්නේ කියලා බලන්න. මේ නැගිටින්න හිතනවාද නැත්නම් අරමුණ මාරු කරන්න හිතනවාද සතිය කැඩනවාද කියන එක ඊට පස්සේ ආයෙ පටන් අරගන්න අලුතෙන්ම භාවනා කරන්න ආපු කෙනෙක් විදියට. ඒකට කියනවා ආදුනික මනස කියලා. කැඩිච්ච ගමන් අලුතෙන් පටන් ගත්ත කෙනෙක් විදියට පටන් අරගන්න. ඒ තරම් නිහතමානී වෙන්න එතකොට මායя පරාදයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී මම සතිමත්ව පාදයේ ඔසවමි එසවමි ඔසවනවා එසවමි ඔසවනවා. ඔසවනවා යයි මෙනෙහි කළෙමි. බිම තබන විට තබනවා තබනවා යයි මෙනෙහි කළෙමි. විනාඩි 20ක් පමණ යන විට සිත විසිරී ගියාය. ඉන්පසු සිත විසිරී ගියායයි මෙනෙහි කළෙමි. සිත විසිරී ගිය බව දැනගතිමි. පර්යංක භාවනාව. ආස්වාස ප්‍රස්වාස ඇතුල් වෙනවා පිට වෙනවායි සතිමත්ව දැනගතිමි. ආස්වාසයට වඩා ප්‍රස්වාසයේ දීර්ඝ බව දැනගතිමි. හුස්ම දෙස සිහියෙන් අවධානයෙන් බලා සිටියෙමි. මූල කර්මස්ථානයේ විනාඩි 10ක් 15ක් පමණ එක අරමුණක සිත පිහිටවා ගත හැකිය. ඊට පසු කොන්දේ වේදනාව පතුල් දෙක හිරිවැටීම් ගියේය. මම එය මෙනෙහි කළෙමි. ඒ ටික වේලාවකට පසු නැති වී ගියේය. ඊට පසුද ළමයි කෑගසන ශබ්දයක් ඇසිනි. එවිට ඔබ වහන්සේ කියා දුන්න මාළුක්‍ය සූත්‍රයේ මතක් වී එහි උදාහරණ සතියට නැගුවෙමි. නැවත මූල කර්මස්ථානයට සිත ගතිමි. දැන් පළමු දිනවලට වඩා සිත තැම්පත් කරගත හැක. ඔබ වහන්සේට මේ ගෞතම බුදු සසුනේ දිව උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. දීර්ඝායුෂ ලැබේවා. මේකේ අර මුල් කොටසේ හිත පිට ගියා කියලා ලියන්න උත්සාහ කළා තියෙනවා. තොරතුරු එළියට අවිලා නැහැ. මොකේද හිත ගියේ කොහොමද දැනගත්තේ හිත ගිය බව? ආපහු අරමුණට ගත්තට පස්සේ මොකද වෙන්නේ කියලා අර ඒක දිගේ තව ටිකක් විදුහුරු විදියට විද්‍යානුකූල විදියට තොරතුරු හොයන්න යන්න එතකොට ඊට වැඩි ආනිසංස ලැබෙනවා. පිටි ගියාට ප්‍රශ්නයක් නැහැ. වෙච්ච දේ හරියට වාර්තා කරන්න දන්නවනේ. ආ ප්‍රශ්න කීයක් තියෙනවද? අවසරයි ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ. මට බාධා කරන්නේ රූප ගන්ධ රස පහස ආදී නොව ශබ්ද බව නිරීක්ෂණයෙන් වැටහිනි. නමුත් එම ශබ්ද ඇසෙන වේලාවේ ප්‍රතික්‍රියා නොකර කයට සිතගෙන නෑසුනාසේ සිටියේ හැක. එම අකමැති ශබ්ද මතකයන් සිත තුල සිත හුදකලා වූ විට විවේක වූ විට ඉඳහිට වතුරු බුබුලු මතුවෙන්නාක් මෙන් සිතට පැමිණේ. කෙසේ නමුත් ෂණයෙන් කෙසේ නමුත් සහජයෙන්ම ද්වේෂයට බර කෙනෙක් ලෙස මගේ ස්වභාවය මම හඳුනාගෙන සිටිමි. නමුත් මම ශබ්ද සංඥාව මතු වූ විට එන ද්වේෂය දැඩි දෙස එන ද්වේෂය දෙස ඊතා විමසිල්ලෙන් බලා සිටිමි. මූල කර්මස්ථානයේ සිත ඊතා ඉක්මනින් යොමු වූවත් නැවත නැවත දේශ ස්වභාවයට සිත යොමු කරමින් එහි ස්වභාවය නිරීක්ෂණය කරමි. එය ගෙවි යයි. නැවත මූල කර්මස්ථානයේ සිත එයි. කෙසේ නමුත් ඕනෑම ප්‍රිය හෝ අමනාප සිතුවිලි වලට නිදහසේ එන්නට ඉඩහැර බලා සිටින විට පළමුවර මතුවන විට තිබෙන තීව්‍ර බව පහ පහක් හයක් වතාවක් පමණ ආවිත සැර බාල වී යන ආයුරුද අවසානයේ ඒ කිසිවක් ප්‍රිය හෝ අප්‍රිය නොවන ස්වභාවයකට පත්වන ආයුරුද සතියෙන් යුතුව බලා සිටීමේ තවද සිත හුදකලා වූ විට නැතහොත් විවේකී වූ විට එහි ඇති කම්මැලි නීරස ස්වභාවය හොඳින් ලන් වී නිරීක්ෂණය කළ හැකි විය. එනම් විවේකී ස්වභාවය හා නීරස ස්වභාවය අතර දෝලණය දුටුවෙමි. විවේකය නිදහස් බවින්ද නීරස බව නොසන්සුන් තාවයකින්ද යුතුය. තවද මෙම නීරස ස්වභාවය දෙස බලා සිටීමේදී එය වංචනික ආයුරින්ද හරියට කෙලින් නහය අල්ලන්න පුළුවන්කම තිබියදී වටේ ගිහින් නහය අල්ලනවා වැනි ආයුරින් දා සියුම් ආයුරින් සාධාරණ සිතුවිල්ලක් හෝ මවා සිත විවේකයෙන් මුදවාලීමට කටයුතු කරන අයුරු දිටිමි. සිතට ප්‍රීතියක් දැනුනි. ඉබේම දැස් ඇරුනි. නමුත් සතිමත් බව එසේම පැවතිනි. මෙසේ සතිදැලට නීරස ස්වභාවය හසු කර ගැනීමට හැකි වූ බැවින් සති ධාරාව අඛණ්ඩව ගලා යන අයුරු ප්‍රසන්න සිතින් බලා සිටියෙමි. ගෞරවනීය ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව සහනය සැලසේවා. භාවනා කරන කවුරුත් ඔතින් තමයි නතර අපි දැනගත්තත් නොදැනගත්තත් හැම වෙලාවෙම සතිය. අපි මුලින් සැක කරනවා අන්තිමට බලනකොට තේරුම් ගන්නවා කොයි වෙලාවෙත් ඉන්නේ සතියෙන් කියලා එදාට ඒ සතුටේ සතියේ සතුට විඳිනවා. එතකන් අපි සැක කරන නිසා අපිට සතුට නැතිලා තියෙන මේ සතිය විශ්වාස නොකරන නිසා. ඔය විදිහට ඉදිරියට කරන්න විශ්වාසයෙන් එතකොට එන කරදර අඩු වෙලා සතිය බලවත් වෙන්න පටන් ගන්නවා. දේරුවන් සරණයි. සක්මන් භාවනාව. සක්මන් භාවනාවේදී සතියෙන් සක්මන් කිරීමට හැකි බව දැන් දැන් දැනේ. යටිපතුලට සිහිය පිහිටුවා සක්මන් කරන විට වැලි කැටද ගල් කැටද ඇනෙන බව හොඳින් වැටහේ. ඒවා සියුම් රිදුම් තීනු රිදුම් යන්න හොඳටම වැටහේ. ඒ ඒ රිදුම් පියවරෙන් පියවරට වෙනස් වන බවද ඔසවන විට වේදනාව අඩු වී යන බවත් දැනෙන අතර නැවතත් වේදනාකාරී තත්වයක් මතුවන බවත් දැනේ. එසවෙන විට යටිපතුලට සහනයක්ද සහනයක් ආවත් දන හිසෙන් පහත කොටස වේදනාකාරී බවක් දැනේ. පතුල බිම තබන විට යටිපතුලට වේදනාවක් ආවත් දන හිසෙන් පහත කොටසට සහනයක් දැනේ. මේ ඇතිවීමත් නැතිවීමත් තියුණු වේදනාවක් ආවිට සියුම් වේදනාව යටපත් වන බව වැටහිනි. පර්යංක භාවනාව. පර්යංකේ සිටින විට මම දැන් ඉඳගෙන සිටිමි. මේ මේ විදිහට ඉන්නේ කියා සතියෙන් සිටින විට ටික වේලාවක් යන විට තනිකරම සුදු වලාවක් වැන්නට පත්වෙයි. එතනින් එහාට පාවෙන ගතියක් දැනේ. නැවතත් මූල කර්මස්ථානයට පැමිණීමට හැකියාව ලැබේ. සියුම් කකුල් වල සියුම් කකුල් වල ආවත් පපුවේ වම් පැත්තෙන් හා පිටකොන්දේ මැද හරියකින් වේදනාකාරී බවක් ඇතිවේ. එය කොපමණ උත්සාහ කරද නැවත නැගිටින තුරුම එය පවතී. මෙය කිරීම මා කිරීමට ඇත්තේ කුමක්දයි කරුණාවෙන් පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. භාවනාදී මට කරන්න දෙයක් ඇත්තේ නැහැ. නිරීක්ෂණය විතරයි තියෙන්නේ. ඒක හොඳට වෙලා තියෙනවා. ඔයින් එහාට මොනවක්වත් කරන්න දෙයක් නැහැ. ওই තීර තියෙන විදිහට විස්තර සහිතව බලාන යනකොට එන්නේ එන්නේ භාවනාව નિરાයාසයෙන් සිදු වෙන තැනට යනවා. මම කෙරුවොත් පැටලිලා. වෙන දේ දිහා බලන එකයි කරන්න ගරු ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව මම හිඳගෙන සිටීමේ සිතා වාඩි වී හුස්ම රැල්ලට සිත යොමු කළෙමි. ක්‍රමයෙන් එය සිහින් වී නොදැනී යන අතර ශරීරයේ දරදඬු වී මලමිනියක්සේ හැඟුණි. වෙනදාටත් වඩා ශබ්ද සියල්ලක්ම බාහිරින් ඇසුණද සිතක් නැතිසේ හැඟිනි. හුස්ම රැල්ල සිහින්ව ඇති බව වැටහේ. ඕනෑම වෙලාවක් හිඳගෙන අපහසුාවක් නැතුව සිටීමට හැකි බව හැඟුණි. යාම්තම් පිටේ වේදනාවක් දැනුනි. සිතට හැඟීම් නැතිව සැනසීම ලැබීමට දේශනා කළ ඔබ වහන්සේට දීර්ඝායුෂ හා මේ භවයේදීම නිවන් සැප ලැබේවායි පතමි. විසේප වේවා. ඉතින් ඔබ තමයි කරන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. පින්වත් ස්වාමින් වහන්සේ. මම මෙතන ඉන්නවා යන සිහියෙන් යුතුව මම භාවනාවට වාඩි වුනිමි. ඒ අනුව මම බොහෝ කාලයක් සිටින්නට ඇත. එහිදී මට වෙනත් භාවනා පර්යන්කයන්ට වඩා සහනයක් සැනසෙල්ලා තියුණු සතියක් ඇතිවේ. ඇති බව වැටහුණි. එහිදී බොහෝ ශබ්ද, බොහෝ වේදනාද, හමන සුලන් රලි රස්නය සීතල, සිතුවිලි ආස්වාස, ප්‍රාස්වාස එකම තලයක ඇති අයුරු දක්මින් මා පසුයමි. ඒවා කොතෙක් තිබුණත් මා ඒවාට සම්බන්ධ නොවී සිටියේ. මා ඒවාටත් ඒවායින් මටත් බාධා නොවන බවක් තිබුණේ. ස්වාමින් වහන්සේ මෙවැනි තත්වයන් තවදියුණු තව දියුණු කරගන්නේ කෙසේද? කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට පින් සිදු වේවා. ඔය ඒක ඇත්තටම විද්‍යාවක් උතර නෑ කලාවක් තියෙන්නේ. කරහුරුවෙන්මයි ගන්න තියෙන්නේ. ඒ විදුහුරු ක්‍රමයකින් ගිල්ල මේක ගන්න පුළුවන් කියලා ගන්න තරක් නෑ. ඒ නිසා උත්සාහ කරනකොට කරනකොට Tamanටම තේරෙයි. පොර කෑවොත් වැඩේ හරියන්නේ නෑ. යන්න නැති යන්න ඇරලා හිටියොත් භාවනා හොඳට සතිය හොඳට වැඩෙනවා. පින්වත් ස්වාමීන් වහන්ස පර්යංක භාවනාවේදී ආනාපානයේ සිහිය එක දිගට පවත්වාගෙන යාමට නොහැකි වූ විට මුළු කයෙහිම සිහිය පැවැත්ුණි. පසුව සතිය කෙමෙන් දනහි පසුව සතිය කෙමෙන් දන හිස්වල වේදනාව වෙත ගෙන ගියමි. එහිදී මා බොහෝ වේලාවක් වේදනාව නිරීක්ෂණය කළෙමි. වේදනාව එකම ආකාරයෙන් එක තැනක නොපැවතුණි. වේදනාවන් අඩුවේගෙන යන යන තැන කය සිසිල් වේ. නමුත් තවත් තැනකින් තද වේදනා මතුවේ. මට බොහෝ වේලාවක් වේදනා නිරීක්ෂණය කිරීමට සිතුණත් ටික වේලාවකින් මාගේ අදිෂ්ඨානයේ ගිලිහි ඉරියව් වෙනස් කළේය. වේදනා වේදනානුපස්සනාව තුළින් සතිය අත්හරින විට මා තුළ පැවතියේ ගමනක් යනතෙක් යන ඝන වනාන්තරයක් පාමුලට ඇවිත් ඊට ඇතුළු වී මද දුරක් ගොස් මෙතනින් එහාට කොහොමද යන්නේ යයි සිතා ආපසු හැරීමක් වැන්නකි. මෙවැනිම අවස්ථාවකදී මින් ඉදිරියට මා කුමක් කළ යුතුද? යුතුයද කරුණාවෙන් පහදා දෙන්න ඔබ වහන්සේට නිවන් සුව අත් වේවා. ජානින් දවසේ ඔය ටෙඩි ටික කැලේ ඇතුළට ගිහලා ආයෙනවා. ඊට පස්සේ තවත් ටිකක් ඇතුළට ගිහලා එනවා. ඒ වගේ තමයි අපි මේ කැලේට තියෙන හුබස් බය අතාරින්. දැන් ටිකක් ගිහිල්ලා තියෙනවා. ඕකම නැවත නැවත කරනකොට තව ඇතුළට යන්න පුළුවන් ශක්තිය පටන් ගන්නකොටම එන්න පටන් ගන්නවා ආරම්භක ශේෂයේ වශයෙන්. ස්වාමින් වහන්සේ මට සක්මන් භාවනාවේදී මුලින්ම පාදය සහ මනස එක අරමුණකට ගැනීම වැඩි වේලාවක් නොගනී. කොපමණ අවට ශබ්ද ආවත් සිත සහ පාදය එක අරමුණේ සිටී. එහෙත් පර්යංක භාවනාවේදී හුස්ම රැල්ලට සිත ගැනීමට ටික වේලාවක් ගනී. ඒත් ඒ සිත වැඩි වේලාවක් නොතිබේ. ඉක්මනින් පිට යයි. දැන් දැන් නිතර පර්යංක භාවනාවේ යෙදුණත් පළමු අරමුණට සිත ගැනීමට පුළුවන් වුවත් හුස්ම රැල්ලේ නොරැඳී එහෙ මෙහෙ දුවන බවක් පෙනේ. හරියට මගේ සිත පිස්සු හැදුන සතෙක් වගේ. හුස්ම රැල්ලේ සිත පවත්වන්න මා කළ යුතු දේ පහදා දෙන්න. ඔබ වහන්සේට නිරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. එහෙලට හුස්ම අල්ලන්න යන්න එපා. ඉඳගෙන ඉන්න ඉරියව්ව විතරක් බලන්න ලොකු අරමුණකට දාන්න. එතකොට පිට ගියත් කමන්නේ. ආපහු යවට පස්සේ හුස්මට දාන්න මම ඉඳගෙන ඉන්නේ. ඇවිදිනව නෙවෙයි කියලා හිතට අභ්‍යාසය අඩු කරලා දෙන්න. එතකොට හිත කීකරු වෙන්න වඩා ඉඩක් තියෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා දැනට වසර වසරක් පමණ පමණ කාලයක පටන් භාවනා කරගෙන යමි. ඉඳ හිට දින දෙකක් තුනක් භාවනාවේ යෙදීමට නොහැකි වන අවස්ථාද ඇත. මූල කර්මස්ථානයේ වරහන් ඇතුලේ ආශ්වාස ප්‍රාශ්වාසයේ මනාව සිත පිහිටුවමින් මේ තාක් භාවනාවේ යෙදුණෙමි. මෙම ස්ථානයට පැමිණියේ පළමු වරටයි. මේ දින කිහිපයේ කෙසේ හෝ භාවනාව කරගෙන ගියද දැන් භාවනාව පටන් ගන්නා විට මූල කර්මස්ථානයේ ලෙහසින් හසු නොවේ. එය ඊතා සියුම්ය. භාවනාවේ හැර අනෙක් ක්‍රියාවලදී ධාතු ගුණ දැනෙමින් තිබූ නමුත් ඊයේ දින එසේ වූයේ නැත. අද දින උදේවරුේ භාවනාවේදී මම මෙතෙක් භාවනා නොකළ ආධුනිකයෙකුසේ සිතාගෙන පළමුව සක්මනෙහි යෙදුණෙමි. සිත නිතර පිටත යාම අඩු කර ගැනීමට උපක්‍රමයක්සේ මම ආශ්වාස හා ප්‍රාශ්වාස පියවර කීප කීපයකින්ද බලමින් සක්මනේ යෙදුණෙමි. ආශ්වාසයේ පියවර දෙකකින් බවත් ප්‍රාශ්වාසයේ පියවර හතරකින් බවත් දැනෙමින් සක්මනේ යෙදෙන විට සිත විසිර ගියේ ඊටමත් සුළුවෙනි. එහෙත් නොදැනීම අරමුණ අරමුණට සිත පිහිටා ඇති බව පෙනී ගියේය. සිත වෙනදාට වඩා තැන්පත් බවත් හැඟුණි. පර්යන්කයටද මම ඒ අයුරින්ම වාඩි වාඩි වී පටන් ගතිමි. මුළු සිරුර පිම්බෙන හැකිලෙන ආකාරය දෙස මුලදී අවධානය දෙමින් පටන් ගත් විට අත් හිරිවැටමින් ධාතු ගුණ මතුවිය. මූල කර්මස්ථානය වරහන් ඇතුලේ නාසිකාග්‍රය ආශ්වාස ප්‍රාශ්වාසය. ඊතා සියුම්ම දැනෙන බැවින් සිත ඉක්මනින් පිට සිත ඉක්මනින් පිට විසිරෙන නිසා ඊතා දැඩි අවධානයකින් සියුම්ම පිරික්සමින් මූල කර්මස්ථානය අල්වා ගතිමි. දැන් දැනෙන්නේ ආශ්වාසයේදී නාසයෙන් නාසයෙන් උඩුතල්ලේ සීතලත් නාසිකාග්‍රය අසල උණුසුමත් පමණි. මෙදස විනාඩියක් පමණ බලා සිටන විට නොදැනීම සිත වෙනත් අරමුණකට ෂණයකින් ගොස් එක්වරම තිගැසී ගිය විට මා නැවත ඒ මොහොතේ උණුසුම් ප්‍රාශ්වාසයේ සිටින බව දැනගතිමි. නැවත නැවතත් එසේ එසේ විනාඩි 5කට පමණ වරක් සිත විසිරෙන ක්ෂණයේදීම වාගේ ගැසී ගොස් උණුසුම් ප්‍රාශ්වාසය සමග සිටි බව අවබෝධ විය. ඒ අතරම අත්ලහා සිරුරේ ධාතු ගුණද දැනෙමින් නැති බව පෙන්නේ. මම ආශ්වාස වාර 5ක් වශයෙන්ගෙන මූල කර්මස්ථානය හා ධාතු ගුණ අතර මාරුවෙන් මාරුවට සිත රැඳවීමි. එය මට අලුත් ක්‍රීඩාවක් මෙන් විය. මෙසේ පසුවන විට සිත පිට පිටතට නොගිය බව සහතිකය. ටිකකින් හිසෙහි සියුම් වේදනාවක් දැනුනි. එවර මා පළමු ක්‍රීඩාව හිස දෙසට යොදවා හිසේ වේදනාව දෙස බලමින් නැවත මූල කර්මස්ථානය ආශ්වාස වාර පහක් ධාතු මනසිකාරයේ මද වේලාවක් හා නැවත හිසේ වේදනාව ඇතිදැයි බලන විට එය සැඟවී ගසිනි. මින් ඉදිරියට භාවනාව එම ආකාරයෙන් දියත් කිරීම සතුටුදායක වන්නේ යයි සිතන විටම වාගේ එය මේක නතර කරමු මේක ඉවරක් වෙන්නේ නැහැ. ඒසයි කරුණා කරලා එක වාර්තා එකක් කියන්න සක්මන්නකෝ පරියන්ගේ මේ විශේෂයෙන්ම දැන් 20ක් විතර කියවලා ඉනකොට ඔක්කොටම නිදිමත වෙලාව. ඉතින් ඒ නිසා ලියන එකනට කියන්නේ අහගන්න කියලා නැත්තම් මේ මොලිගොටර කියලා කොහොමද ලියන්නේ කියලා ඒක හොඳ පරියන්කෙකු ඒක දක්වනකුයි ලියන්නේ. නැත්තම් මේක ඉවරක් වෙන්නේ නැහැ. පෑන් තියෙනවා කොළ තියෙනවා ඔය එළිය එළිය ඉන්නවා. ගරු ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව පර්යංක භාවනාව පැයක් පමණ එකම පර්යංකයේ ගත කළ හැකි විය. සතිය ඊතා හොඳින් පැවතිනි. සිරුරේ තැන් තැන් වලින් මතුවන වේදනා දිහා බලා සිටින ලදී විවිධ ශබ්ද අතරින් පතර මතුවේ. එහෙත් ඒවා සතියට බාධාවක් නොවිය. සක්මන් භාවනාව සක්මන් භාවනාව එක දිගට විනාඩි 20ක් 30ක් කළ හැකි විය. ශරීරයට කිසිදු වෙහසක් නොවිය. සිත හඳුනා නොගස් සතුටකින් පිරී පැවතිනි. ගරුතර ස්වාමින් වහන්සේට සහ මොල්ලිගඩ මහත්මියට දීර්ඝායුෂ පතමි. ඔව් ඒ කියන්නේ දිගට කරපු එකේ ආනිසංශ තියෙනවා. කඩා ගන්න නැතුව දිගට කරගෙන යන්න. ස්වාමීන් වහන්සේ ධර්මදේශනාවේ සම්බන්ධ ගැටලුව. ගෞරවනීය ස්වාමින් වහන්සේ එදා ඔබ වහන්සේ දේශනා කළ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නැති විඥානයේ අනිදස්සනා අපටි අපට්ඨිත ශූන්‍යත විඥානවලත් වෙනස කරුණාවෙන් පහදා දෙන්න. තෙරුවන් සරණයි. ඔයක කොලේ දෙන්න මං ඉදිරි ධර්මදේශනවලදී අපි සලකා බලමු. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසර ගනිමි පළමුව ගුරු සමිඳුන්ගෙන් දේව නුව ගනිමි මේ අසනා සම්දෙනගෙන් මිහිතිරිගලට ආවේ බාධක මෙන්දෙන් භාවනාවේ යෙදුනේ ලද කමටානෙන් පළමු දිනේදී කලවම දකුණේදී බාධක නැතිව සිදුවිය යෙදු සතියේදී දෙවෙනි දිනේදී යෙදු සක්මනේදී සිහියට ආවේ පෙර කර වූ පුරුන්දෙනි සක්මන් කලේ වම දකුණේ පුරුදු ලෙසින් පෙර කළ දේ පෙළ ගැසුනේ පොකුරු ලෙසින් කය අතහැරි අයුරු කොටසක් කොටස් තිස් දෙකකින් සිත හිවෙන් ඌ අයුරු මේ පණුගුහාවෙන් ධාතු ලෙසට වෙන් කරමින් බැලූ විටද උපමා කලේ කොස් ගහකට මේ කයද ගහේ ධාතු කයේ ධාතු එක ලෙසද දුටු වෙමිදුරු හැටි මහා පොළවම වැළඳ පංච උපාදානය විමසා බලද්දී හිඳුරන් පහම ඉල ඉහලට ගැලවී යන්දී වයර් හයක් බැගින් ඒ සමගින් ඇද්දී ලේ පෙරමින් හිස් කට්ටේ ඉතිරි වෙදී බෝධේ ඇතත් තව මේ ගැන කියන්නට කාලය මන්දිය අංග අයගේ පැනවලට ඇතොත් දොසක් පහදා දීමේ මාට සමාකල මැනවි සමිඳුනි දොස් වලට සිත දහමින් සැනසී කල් ගෙවන්නෙමි කය ඇති නිසා සත්කාරය කරන්නෙමි පර්මය ගෙවුන විට අත්හැර දමන්නෙමි මේ භවයේදීම මරුවා පරදවමි මරු සමගින් කළ සටනුත් සිහියට ආවා ඔහුගේ බසට එක සැරයක් අසු වූවා හඳුනාගත් පසු ඔහු අතහැර ආවා බුදුරුව නිසා පසු පස යන්නට වූවා මීතිරිගලදි ලද දායාදය කදිමයි කලන මිතුරු ඇසුරද වාසනාවයි බුදු වදන් හැම විට හැමතම සත්තයි මේ ලබනා හැමගෙම වාසනාවයි කවිපද බැඳුම මෙතෙනින් අවසන් කරමි අසා සිටි සැමට පින් පමුණුවමි සංවිධාන කළ අය හට නිවනම පතමි හද බැති මලින් සමිඳුට නිවනම පතමි තෙනස් සාදු සාදු සාදු හොඳයි අපි ධර්ම සාකච්ඡාව මෙතන સમાપ્ત කරනවා අපිට විනාඩි 35ක් විතර කාලයක් ලැබිලා තියෙනවා සක්මනට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි